ශාසනා සුපින්තුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කෑකල්ල කුසල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිකල මේමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ Thank you. සුපින්තුනේ මේ පින්බර වෙසක් සතියයි. වෙසක් සතිය වෙනුවෙන් ජාතික ගුවන්විදුලිය ගෙනෙන ධර්මදේශනා මාලාවේ අද ධර්මදේශනාවේ මාතෘකාව වී ඇත්තේ ධර්මී ඒහිපස්සික ගුණය පිළිබඳවයි. අප හැමදැන් උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණයට පෙර ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේට ධර්මදේශනාව පැවැත්වීම සඳහා දැත් වට්ටියක් පිළිගන්වමින් ආරාධනා කිරීමේ කටයුත්තයි සිදු වෙන්නේ මේ මොහොතේදී පැමිණ සිටින සිළු දෙනා වෙනුවෙන් ශ්‍රාවක ඔබ වෙනුවෙන් කඩුවෙල පහළ බොමිරිය දහම් පාසල් මාවත පළමු පටු මග අංක 178න් 7 හි පදිංචි ඉරිෂා ගුණවර්ධන මහත්මිය දැහත් වට්ටියක් පිළිගන්වමින් ධර්මදේශනාව පැවැත්වීම සඳහා ආරාධනා කර සිටිනු ලැබුවා.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 සේවයෙහි ධර්ම දේශනා මාලාවන් ඔස්සේ ධර්ම ශ්‍රවණයට සැරසෙන අපේ අනුග්‍රහක බවතුන් ප්‍රමුඛව සිටිනා වූ සදහවර පින්නත තෙරුවන් ගුණ කියලා කිව්වහම සෝවිසි ගුණ කියලා කියනවා. බුදු ගුණ 9ක්, දහම් ගුණ 6ක්, සංඝ ආර්ය සංඝ ගුණ 9ක් වශයෙන් තමයි මේ සෝවිසි ගුණය ඇතුළත් වෙන්නේ. මේ සෝවිසි ගුණයන් ආමිෂ පූජාවෙන් පුදන අය වන්දනා කරනු ලබනවා. සෝවිසි මහා ගුණයට වන්දනා කරනු ලබනවා. මේ සෝවිසභා ගුණයන් ලෞතර ගුණයන් වශයෙන් සලකන්න ඕන. ලෞකික ගුණයන් නෙවෙයි. එනු මේ සමය තුල මේ සෝවිසි ගුණයන් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම හොඳින් කරනු ලබනවා. එනු අප සූදානම් වෙන්නේ දහම් ගුණයක් ගැන විශේෂයෙන් කතා කරන්න. ස්වාක්ඛාත ගාථාවේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මෙහි විශිෂ්ට ධනේ ಗುಣ හයක්. මේන් එකක් තමයි එහි පස්සක කියලා කියන්නේ. භගවතා ධම්මෝ එහි පස්සකෝති කියන පදේ මා පාවිච්චි කළේ එකයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය එහි පස්සක ගුණයෙන් යුක්තයි කියන එක. කොහොමද එහි පස්සක කියන එකේ තේරුම? ඇවිදින් බලන්න කියන එක. ඒ ඔස්සේ තමයි අපිට හොයන්න වෙන්නේ මේ ඇවිදින් බලනවා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. අපි වෙසක් සමය තුළ තිබෙනා උදාහරණයකින් ගනිමු. යම් ආදායම් ලාභී අය වෙසක් පහන් කූඩු නැත්නම් වෙසක් කූඩු ඉදි කරගනු ලබනවා. ඒ නොමිලේ ප්‍රදර්ශනය කරාම පාඩු නිසා ඒ ආවරණයක් තුළ ප්‍රදර්ශනය කරන්න සකස් කරනවා ටිකට් පතක් ලබා ගැනීම. ආවරණය වී තිබෙන බැවින් ඇතුළතට ගියොත් විතරයි හොඳට බලන්න පුළුවන් ඉන්නේ වටේනොත් යන්තම් ඔය පොල්ලත් වලින් නම් පුරලා තියෙන්නේ පොල්ලත් වස්යෙන් යන්තම් බලන්න පුළුවන්. එතකොට මුදලක් නැති කෙනෙකුට මේ සක්පහන වටා යමින් යන්තම් බලන්න පුළුවන්. නමුත් අදාළ මුදල ගෙවල ඇතුළට ගියොත් එහි සම්පූර්ණ සැරසිරි නාමලේඛන සැරස ඔක්කොම දේවල් හොඳට බලන්න පුළුවන්. එතකොට වෙසක් පහන ඇතුළට ඇවිදින් බලන කෙනා තමයි ඇවිත් බලන්නේ. එයාට තමයි හොඳට පේන්නේ. අනිත් කෙනාට හොඳට බලන්න හම්බ වෙන්නේ වටේ ගියාට. මම උදාහරණයක් ගත්තේ. මෙන්න මේ වගේ මේ ස්වාක්කාත නැත්නම් සුපටිපන්න නැත්නම් අරහං ආදී මේ ගුණ එකලක් කරගත්ත වන්දනාමාන කිරීම තුළ මේ ගුණ 24 වටේ අපට යන්න පුළුවන්. වන්දනාමාන කරලා. ඒක වෙසක් තොරණ වට ඇවිදිනවා නැත්නම් පහන් කුඩු වට ඇවිදිනවා වගේ වැඩක්. ඒ වගේම මේ ගුණයන්ට අපට අවතීර්ණ වෙන්න පුළුවන්. එතකොට අපිට ඒක ඇතුළට ගිහින් බලනවා වගේ එකක්. වන්දනාමාන කිරීමේ විපාක වාරය ආමිසයි ඇතුළට ගිහින් බලන එක විපාකය ප්‍රතිපත්තිමය. වන්දනාමාන විපාකය ලෞකිකයි ඇතුළට ගිහින් බලන එක විපාකය ලෝකෝත්තරයි. මේ ධර්මයට පැමිණීම කියන එක කොයි වගේ දෙයක්ද කියලා හොයන්න ඕන අපි. මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් වෙනවා සම්මාදිට්ඨිකෝ සම්මාදිට්ඨිකෝ ආවසෝ උච්චති කිට්ටවතානුකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨිකෝති කියලා. පරහන් ඇතුළේ තියෙනවා. තමෙන් අවෙච්චපසාදේන සමන්නාගතෝ හෝති ආගතං ඉමං සද්ධම්මං කියලා. අන්න ආගතං ඉමං සද්ධම්මං සම්මාදිට්ඨික වෙන්නේ කොහොමද? ධර්මයේහි අපැහැදෙන නැත්නම් පැහැදෙන්නේ නැත්නම් කලකිරෙන්නේ නැති ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්නේ කොහොමද? මෙම සද්ධර්මයට පැමිණුණා වෙන්නේ කොහොමද? ආගතං ඉමං සද්ධම්මන්ති කියන එකේ තේරුම සද්ධර්මයට අන්තර්ගත වෙන්නේ ඇතුල් වෙන්නේ කොහොමද කියන්නේ. අන්න මේ ආගතං ඉමං සද්ධම්මන්ති කියන පදේ අර්ථයම තමයි මේ එහි පස්සෙක කියන එකෙන් කියවෙන්නේ. එහෙනම් සද්ධර්මයට පැමිණෙන්නට ඕනේ සද්ධර්මයේ රස විඳින්න. මේ තේමාවත් මම හිතන්නේ සද්ධර්මයට පැමිණෙන්න පුළුවන් නම් අද වුණත් ඒ ධර්මයේ රසය විඳින්න පුළුවන් කියන එකයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. කවුද මේ සද්ධර්මයට පැමිණුණායි කියලා ඒ සම්මාදිට්ඨික සූත්‍රය පැහැදිලි කරලා තිබෙනවා. අකුසලයේ දරින් දකුසල මූලයේ දනී දොස්සේ ආහාරයේ දනීද ආහාර හට ගැනීම දනී දොස්සේ සහ තවත් මාත්‍රිකා 12ක් හෝ 14ක් ඔස්සේ. හැම එකෙම තිබෙනවා. ආර්ය ශ්‍රාවකද මේ සම්මාදිට්ඨියත් එක්කේ රාගය, ද්වේෂය, මෝහය, අවිද්‍යාව නසා අරිහත් ඵල විද්‍යාව උපදවා මේ ජීවිතේම දුක් කෙලවර කරගන්නේ කියලා. සද්ධර්මයට පැමිණීම මේ ජීවිතේම දුක් කෙලවර කරගන්නට හේතුවක් වෙන බවට සාධකයක් මම සම්මාදිට්ඨි සූත්‍රයෙන් ඉදිරිපත් කළා. දැන් මේ සද්ධර්මයට පැමිණෙනවා කියන්නේ මොකද්ද කියන එක හොයන්න අපි මේ සමාජයේ තියෙන ආකාරයෙන් බෙදමු. අප කියනවා පෘථග්ජන සමාජය කියලා. එනත ආර්ය පුද්ගල සමාජය කියනවා. ආර්ය සහ පෘථග්ජන කියලා දෙආකාර බෙදීමක් තියෙනවා. යමෙක් පෘථග්ජන නම් ඒ සද්ධර්මයට පැමිණෙන කෙනෙක් නෙමෙයි. ඒ අර තොරන් කූඩුව වටා ඇවිදින කෙනෙක් වගේ. ආර්ය පුද්ගලයා තමයි සද්ධර්මයට පැමිණෙන කෙනා බවට පත්වන්නේ. මෙහිදී අපි තේරුම් ගත යුතු වැදගත් කරුණක් පවතිනවා. එය මෙන්න මෙහෙමයි මා විවරණය කරන්නේ. මේ මාර්ග දෙකක්. එකක් ලෞකික මාර්ගය, එකක් ලෝකෝත්තර මාර්ගය. බෞද්ධකමේ ලෞකික මාර්ගයකුත් තිබෙනවා. කර්ම සූත්‍ර ඔස්සේ තථාගතයන් වහන්සේ අදාරලා තිබෙන්නේ කන්න කම්ම සුඛ කම්ම කන්න සුඛ කම්ම කියන මේ කර්ම තුනෙන් එකක් කරන කෙනෙකුට කන්න විපාක සුප් විපාක කන්න සුප් විපාක කියන මේ විපාක වලට හිමිකම් කියන්න පුළුවන් කියන්නේ. මේ විපාක මිනිසුන් අතර අපාගතව දෙවියන් අතර රුපියල් රුපියල් බඹතලවල විපාක විඳින්න පුළුවන්. ඒ සියල්ල කර්ම විපාක. අකුසල හෝ කුසල හෝ මිශ්‍ර හෝ කර්ම විපාක. මේ කර්ම විපාකය ලෝකෝත්තර නෑ ලෞකිකයි. තවත් එකක් තියෙනවා මේ කර්ම සූත්‍රයේ අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං කම්මක්ඛය සම්මත්තති කියලා. කලුත් නොවන සුදුත් නොවන කල විපාකත් නැති සුදු විපාකත් නැති. ඉන් කියන්නේ පවුත් නොවන පිණිත් නොවන පව විපාක වලට හෝ පින්වක් වලට අයත් නොවන කර්මක්ෂය කිරීමේ කර්මය කියලා. මෙන්න මේ කර්මක්ෂය කිරීමේ කර්මයට තමයි ධර්ම මාර්ගය කියලා කියන්නේ. එතකොට ආගතං හිමං සද්ධම්මන්ති කියන්නේ හෝ එහි පස්සෙක කියන එකේ තේරුම එහෙම නම් මේ සද්ධර්මයට පැමිණෙන්න ඕන. සද්ධර්මයට පැමිණීම සඳහා බුදුන් වහන්සේ ත්‍රිපිටකගත සූත්‍ර දේශනා ගණනාවක කල්යාණ මිත්‍ර සේවනයත් සද්ධර්ම ශ්‍රවණයත් කියන මේ කරුණ දෙක වැදගත් කියලා පෙන්වලා තිබෙනවා. කාලේන ධම්ම ශ්‍රවණම් කාලේන ධම්ම සාකච්ඡා කියලා තවත් එකක පෙන්නනවා. එබැවින් මේ සද්ධර්මයට පැමිණෙන්න සද්ධර්මයේ කුමක්දයි කියන කාරණේ අවබෝධ කරගන්න නැතිව පුළුවන්කමක් නැහැ. මෙන්න මේක විශේෂයෙන් තේරුම් ගන්න ඕන කරුණක්. එනවා සද්ධර්මය කියන්නේ කුමක්ද? ලෝකේ ධර්ම වුණ තරම් තිබෙන. ඒ ලෝකේ ධර්මය අතර අධ්‍යාත්මික ගවේෂණයට ගිය අය සහ බාහිර ලෝකේ සැප හොයපු අය. සිද්ධාර්ථ කුමාරයා විඳපු සැප සම්පත් දක්වා ඉන්ද්‍රිය ගෝචර සැපතක් විඳපු අය හිටියා. ඒගොල්ලන්ට කියනවා කාමසුකල්ලිකාණ යෝගයෙන් කියලා. තථාගතයන් වහන්සේ සොයාගත්ත මාර්ගඵල පිළිවෙල නිර්වාණයට මෙහා පැත්තේ දෙවස දිව කර පරිචිත්ත විඥානනය පුබ්බේ නිවාසත් ඥානයේ මේ ඥාන ඇතුළත් කොටගෙන රූපාවචර අරූපාවචර ධානය උපදවා ගත්තා හිටියා. ඔවුන්ින් පරලෝ ගියා. නමුත් ඔවුන්ට සෝවාන් ආදී මාර්ගඵල ලැබුණේ මේ සියලු දේවල් සද්ධර්මයෙන් නොවන බැවින්. ඔවුන් සද්ධර්මයට පැමිණලා හිටියේ නැහැ. සද්ධර්මයට පැමිණි පළවෙනි පුද්ගලයා තථාගත බුදු පියාණන් වහන්සේ තමන් සද්ධර්මයට පැමිණි ආකාරයේ අනතුරු මංගල ධර්ම දේශනාව තුළ සහ අනත්ත ලක්ෂණ සූත්‍රයේ වල දේශනා කළා. දැන් ඒ අනත්ත් ලක්ෂණ සූත්‍රය තුළ දේශනා කරලා තියෙන කුමක්ද? ඒ තමයි ධර්මය. ඒ තමයි සද්ධර්මය. සාරාංශ කරලා කියනවා නම් අනත්ත් ලක්ෂණ සූත්‍රය තුළ තිබෙන්නේ කුමක්ද? පංචස්කන්ධය අනාත්මය. ඇයි තථාගතයන් වහන්සේට පංචස්කන්ධය අනාත්මය දේශනා කරන්න ඕනේ? ලෝකේ අපංචස්කන්ධයේ ආත්මය තුළ සසර ගමනක යෙදී සිටිය බැවින්. මෙන්න මෙන්න මෙබැවින් ඔබ තේරුම් ගන්නට වෙනවා පංචස්කන්ධයේ ආත්මය තුළ පෞරස් කොට සත්‍යයට අපායට යන්න පුළුවන්. පංචස්කන්ධයේ ආත්මය තුළ පින් රැස් කොට සත්‍යයට කාමසුගතිය උපදින්න පුළුවන්. පංචස්කන්ධයේ ආත්මය තුළ ධානය කුසල් රැස් කොට සත්‍යයට රූපී අරූපී බඹතල උපදින්න පුළුවන්. මේ කාම රූප අරූප භවත්‍රයේ ගමන පංචස්කන්ධයේ ආත්මය තුළ තිබේ. තථාගතයන් වහන්සේගේ සද්ධර්මය කියන්නේ පංචස්කන්ධයේ ආත්මය නෙවෙයි. පංචස්කන්ධය අනාත්මය. එබැවින් පංචස්කන්ධයේ අනාත්මය තේරුම් ගත්තම තමයි කෙනෙකුට සද්ධර්මයට පැමිණෙන්න පුළුවන් කමක් තිබෙන්නේ. අපි මේක තවත් ආකාරයකින් තේරුම් ගන්න වෙනවා. විපල්ලාස නම් සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකේ අංගුත්තර නිකායේ. විපල්ලාස කියන එකේ තේරුම විකෘතිය කියන එක. මේ සඳහන් වෙනවා අනිත්‍ය දේ නිත්‍ය සංඥාවෙන් දුක්ඛ දේ සුඛ සංඥාවෙන් අනාත්ම දේ ආත්ම සංඥාවෙන් අසුභදී සුභ සංඥාවෙන් අරගෙන සත්‍යය මිත්‍යා දෘෂ්ටිගත වෙනවා කියලා. සත්‍යය මිත්‍යා දෘෂ්ටිගත වෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටිගත වෙලා උපදමින් මැරෙමින් සසර ඇවිදිනවායි කියනවා. මිච්ඡා දිට්ඨිගත සත්තා ජාති මරණ ගාමිනී. එතකොට ජාති මරණ ගාමිනී උපදමින් මැරෙමින් සත්‍යා මේ තුන් භවයේ ඇවිදින්නේ නිත්‍යසකාත්ම සුභ නම් වූ මිත්‍යා දෘෂ්ටියෙන් බව විපල්ලාස සූත්‍ර සාරාංශය හරයයි. එහෙනම් නිත්‍යසුඛාත්ම සුඛ සංඥාවට යුක්ත වීම සද්ධර්මයට පැමිණීම නෙවෙයි. පංචශීලය හෝ අටශීලය හෝ දසශීලය හෝ සාමාන්‍ය සීල උපසම්පදා සීලය හෝ සීල වෘත අපට තිබෙන්න පුළුවන්. ඒවට අදාළ කර්ම රැස්වීම තුළ විපාකක් තිබෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඉන්නේ පෘථග්ජන භාවයේ තුළ නම් ඔවුන් කවුරුත් සද්ධර්මයට පැමිණ නැති බව ඔවුන් පෞද්ගලිකව තේරුම් ගන්න ඕන කාටවත් අපහාස කිරීම සඳහා වචන පාවිච්චි නොකර. මතක තබා ගන්න ඒ කරුණ. එය අවශ්‍ය වෙන්නේ Tamanට Taman වටහා ගැනීම සඳහා පමණයි. එහෙමනම් ඒ හිපස්සෙක කියන එකේ තේරුම මේ සද්ධර්මයට පැමිණුණොත් ඒකේ ಗುಣ හමු වෙනවයි කියන එක. දැන් බලන්න සෝවාන් මාර්ගයට පත්වත් එහෙම සෝවාන් මාර්ගයෙන් පළවෙනි නිවන් ඵලය අසංකත ධාතුවේ ඵලය ලබින්න පුළුවන් කමක් තිබෙනවා. සදහම්මි රස. සකෘදාගාමී මාර්ගයට පැමිණුණොත් ඒ මාර්ගයෙන් පසු ඵලය ඒ මාර්ගඵල පිළින් ලබන්නා වූ නිවන් කියන මේ සාක්ෂාත් කිරීම ලබන්න පුළුවන්. මෙන්න මේ මාර්ගඵල පිටින් ලබන්නා වූ මේ ප්‍රථම ද්විතීය තුති චතුත්ථ ධාන හතරේ ලෝකෝත්තර ධාන ලෞකික ධාන නෙවෙයි. නිර්වාණ සුවය තමයි සද්ධර්මයට පැමිණීමෙන් ලබන්න පුළුවන් සුවය. අතක තබා ගන්න. එතකොට අපට පෘථග්ජන භාවය තුළ පුණ්‍ය කර්ම විපාක වල යම් සුවයක් ලබන්න පුළුවන් වුණාට ඒක ලෞකිකයි. සද්ධර්මයට පැමිණීම ලෝකෝත්තර සුව ලබන මාර්ගයක්. කෙනෙක් මෙල්ල නිවන් දකින්න හිතන් ඉන්නවා නම් කෙනෙක් අනාගත බුදුහාඳුරන්ගේ ශාසනයෙන් වන් ලබන්න හිතන් ඉන්නවා නම් ඒගොල්ලෝ සද්ධර්මයට පැමිණිලා නැහැ. ඒගොල්ලෝ එදාටයි සද්ධර්මයට පැමිණෙන්න හිතන් ඉන්නේ. අපි වර්තමාන සමාජය සකස් කරන්නේ. ඔබේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම අර්ථයක් ලබා ගන්නට නම් මේ ජීවිතය තුළ සද්ධර්මයට පැමිණෙන්න ඕන. මා කියන සද්ධර්මයේ දේශනා කළේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන ඒකකයේ මුල් කොටගෙන නෙවෙයි. සද්ධර්මයේ දේශනා කළේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව හැමදිනාටම ආදාලා පංචස්කන්ධයගේ ඉදීම මැරීම නම් වූ ශනික ඒකකයක් මුල් කොටගෙන. පංචස්කන්ධයගේ ඉදීමේ මැරීමේ බුදුන් වහන්සේ පහළ වී සොයා ගැනීම වෙනුවට ලෝකයාගේ ඇල්ම උනේ පංචස්කන්ධ ධර්මතාවය නිත්‍යසුඛාත්ම කියන එක. මේ නිත්‍යසුඛාත්ම සංකල්පයට අහු වෙලා තමයි සත්වය අපායේ සහ දිව්‍ය ලෝකේ සහ මනුස්ස ලෝකේ සහ බ්‍රහ්ම ලෝකේ මේ භවගාමීව ඇවිදින්නේ. තථාගතයන් වහන්සේ භවගාමීත්වය සඳහා ධර්ම දේශනා කරයි කියලා ඔබ අසා තිබෙනවද? භව නිරෝධාය ධම්මං දේශේති කියලා සාති වෙනවා. එහෙනම් භව නිරෝධය සඳහා තමා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ. එබැවින් පළවෙනි ශ්‍රාවක පිරිසටම මේ වැරැද්ද හදන්ට උන්වහන්සේ අනත්ත ලක්කන සූත්‍රය දේශනා කරමින් මෙහෙම බලන්න පුරුදු වෙන්න කියලා කිව්වා. ඔවුන් බලන්න පුරුදු වෙලා හිටියා පංචස්කන්ධ ධර්මතාවයේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන ඒට එන දේ ඒතන් මම හේතුහමස්මින් ඒසෝ මේ අත්තා වශයෙන්. ඒට එන දේ තමයි මගේ වෙන්නේ මම වෙන්නේ මගේ ආත්මය වෙන්නේ. මගේ මම වගේ ආත්මකට ගැනීමෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ සසරට බැඳෙනවායි කියන එක. මඤ්ඤමාන සූත්‍රය අරගන්න පුළුවන් නම් අපට අංගුතර සංයුතනිකායේ කන්දකවක්ගේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස ධර්මයට පැමිණීම නෙවෙයි ඒ මායя බද්දෝ මාරස්ස කියන්නේ ධර්මයට පැමිණීමක් නෙවෙයි මායයට බැඳෙන එකක් නේ අමඤ්ඤමානෝ මුත්තු පාපිමතෝ. මම කොට නොගැනීම තමයි සද්ධර්මයට පැමිණීම බවට පත් වෙන්නේ කියලා අපිට එතකොට ගන්න පුළුවන්. එහෙනම් මේ මම කොට ගැනීම සහ මම කොට නොගැනීම අතර පරතරයක් තියෙනවා. මම කොට ගැනීම මායයට බැඳීමයි. ඒ නිදහස් වීමට මම කොට නොගැනීම කියන තැනට එන්න වෙනවා. ඒ මම කොට නොගැනීම කියන තැනට පැමිණීම තමයි සද්ධර්මයට පැමිණීම කියලා කියන්නේ. එබැවින් අපි තේරුම් ගන්නවා තථාගතයන් වහන්සේ ධර්මයේ පැහැදිලි කිරීමේදී ප්‍රථම සහ දෙවන ධර්ම දේශනාවන් හිදීම මේ වෙනස මේ ලෝකයා ඇල්ලා ඉන්න නිත්‍යසකාත්ම සංකල්පනාවේ තියෙනා අනතුරු බවත් අනතුරුදායක බවත් එයින් මිදීමට ධර්මේ නම් වූ සද්ධර්මේ නම් වූ දෙයක් භාවිතා කළ හැකි ආකාරයත් තථාගතයන් වහන්සේ භාවිතා කොට ප්‍රතිඵල ලබා සමාජයට ඉදිරිපත් කළා. අපට ඇඳුම් පැළඳුම් වලට ශික්ෂාපද සමාදානයන්ට ගිහි පැවිදි සහ ස්ත්‍රී ස්වභාවයක් තිබෙනවා. ඒක තමයි අපි සම්මත මට්ටමේ පුද්ගල සංවරය කියලා කියන්නේ. ඒකට අපි කිසි විදිහකට පහර ගහන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි ඒක ඉන්න වෙනවා. ඒක හිතියට අපි ඉන්නේ පෘථග්ජනභාවයේ මේ කෝකේ හිතියක් ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් සද්ධර්මයට පැමිණලා නැති බව තේරුම් ගන්න වෙනවා. සද්ධර්මයේ දේශනා කළේ ස්ත්‍රී හෝ පුරුෂ හෝ ගිහි හෝ පැවිදි ඕනෑ කෙනෙක් තුළ උපදින්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකය මුල් කොටගෙන ස්කන්ධ පංචකයේ ක්‍රියාකලාපයේ තේරුම් ගත්තාම එහි වරද සහ නිවැරදිකම හදාගන්න පුළුවන්. මතක කරලා ගන්න. එහි වරද තමයි මේ සසර ගමන ඇති කරලා දෙන්නේ. ඒ නිවැරදි කර ගැනීමෙන් තමයි මේ කියන්නා වූ සද්ධර්මයට පැමිණීමෙන් භවගාමීත්වය කෙලවර කරලා දුක්ඛ නිරෝධය ලබන්න පුළුවන්. නමුත් පංචස්කන්ධ ධර්මතාවයේ පිළිබඳ විග්‍රහය ඉතා ගාමීය මට්ටමක මේ රටේ පවතිනවා. තේරුම් නොගත් අය වැරදි විවිධ ආකාරයෙන් මේක අර්ථකථනය කරනවා. ඒවා සේරම හැමෝම පිළි අරගෙන ඉන්නව ඇත්ත කියලා. මේ මිත්‍යා අදහස් සමාජ මේ විකාශන වෙන සමාජයක් තුළ අපට මෙබඳු රාජ්‍ය මාධ්‍යයක් තුළින් ලෝකයාගේ දැන ගැනීම සඳහා මේ නිවැරදි දේ පැහැදිලි කරන්නට ලැබීමත් මෙවන යෝගයක වාසනාවක්. අපිට කරන්න පුළුවන් දෙයත් ඒකයි. මුදල් වේදම් කොට පෞද්ගලික නාලිකා මගින් යම් යම් මිත්‍යා Tamanට ප්‍රචාරය කරන්න පුළුවන් අන්නලව ප්‍රචාරය කරවන්න පුළුවන්. තේරෙන්නේ නැති අය මේ ඔක්කොම සද්ධර්මයේ කියලා ගන්නවා. අපිට ඒවා වළක්වන්න බෑ. අපට සද්ධර්මය එලි කරලා දෙන්න පුළුවන් මේ හැම දිනාටම තේරුම් ගන්න නැත්නම් තෝරා බේරා ගන්නට. එබැවින් පංචස්කන්ධ ධර්මතාවය කියන එකේදී මේ ගාමී විවාහාරයේ සමහර අය මට ඇහිලා තියෙනවා. ඉහි පැවිදි උගතුන් පංචස්කන්ධ කියන වචනේ අර්ථය කයට පනවනවා. කය වුන්ගේ පංචස්කන්ධය. නමුත් කය කියන එක මෞකසෙන් ජීවිතයේ ජීවිත අවසානින් නැති වෙන එකක්. ඒක අපි පිළිගන්න දෙයක් නෙවෙයි. නමුත් ස්කන්ධ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ ඉගැන්වීම කන්දේසු ජයමානේසු ජීයමානේසු මීයමානේසු. ස්කන්ධ කියන සමූහය හටගන්න කල්ලි, දිරණ කල්ලි, මේ යන කල්ලි. ඒකට අවුරුදු 50ක් 60ක් 70ක් කල්පයක් ගත වෙන්නේ කනේ කනේ ත්වං ජායසේච ජීයසේච මීයසේච. ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදින මැරෙන, දිරණ මැරෙන එකක් තමයි පංචස්කන්ධය කියන්නේ. ශරීරයේ ජීවිත අවසානයේ මැරෙන්නේ පංචස්කන්ධයේ ක්ෂණයක් ක්ෂණයක් පාසා මැරෙනවා. ශණයක් ශණයක් පාසා මැරෙන පංචස්කන්ධය තුල තමයි අපි කර්ම රැස් කරන්නේ සහ කර්මශ්‍රය කරන්න ඕනේ. මොකද්ද මේ ශණයක් ශණයක් පාසා මැරෙනවා කියන කීපේක? සාමාන්‍යයෙන් දුන්නිග්ගහස ලහුනෝ කියන ගාථාපදය අරන් බලන්න. ඒක තියෙනවා ලහුනෝ කියන එක. ඒ ලහුනෝ කියන පදයෙන් පෙන්වන්නේ උපන් ගමන් නැති වෙන කියන එක. මේ උපන් ගමන් නැති වෙන කියන්නේ මව කුසෙන් දිවිච්ච ගමන් මැරෙනවා කියන එක නෙමෙයි. ස්කන්ධ නැමැති සමූහය හටගත්ත ගමන් ස්වයංක්‍රීයවම නැති වෙනවා. ඒක අපි හැමදෙනා ගාම සිදුවෙන දෙයක්. ඒ හටගන්න ගමන් ස්වයංක්‍රීයව නැති වෙන කාලය තුල තමයි අපි ඇලීම ගැටීම මුලාවට පත්වන්නේ සහ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් නිදහස් වෙන්න අවශ්‍ය වන්නේ. ඇලීම ගැටීම මුලාවට පත්වන්නේ මිත්‍යා දෘෂ්ටිය තුළ. ඒ මිත්‍යා දෘෂ්ටිය නිත මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි ඒතන් මම ඊතමස්මින් ඒසෝ මේ අත්තාපදෙන් පෙන්නන මගේ මම මගේ ආත්මකට ගැනීම තුළ. මගේ මම මගේ ආත්මකට ගන්නේ පවුද පව්කම් රැස් වෙයි. මගේ මම ආත්මගේ ආත්ම කරගන්නේ පින්ද පින්කම් රැස් වෙයි. මගේ මම මගේ ආත්ම කරගන්නේ ධානද ධාන කුසල් රැස් වෙයි. සියල්ල කර්ම රැස් වෙන කර්ම මාර්ගය. කර්ම මාර්ගයේද තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වී හෙලිකලේ කර්මක්ෂය කරන මාර්ගයේදයි බෞද්ධ පින්දුන් තේරුම් ගන්න ඕන. එහෙනම් කර්මක්ෂය කිරීම සඳහා සද්ධර්මයට පැමිණෙන්න වෙනවා. සද්ධර්මයේ තථාගතයන් වහන්සේ හෙලිකලා අපේ පිළිගන්න වෙනවා. එහිදී පංචස්කන්ධ කියන්නේ කය නොවන බව තේරුම් ගන්න. කාය පංචස්කන්ධ නම් තිරිසන් සතුන්ට සහ අපට ඇරුණාම භූත ප්‍රේත ආදී සහ දිව්‍ය සහ බ්‍රහ්මාදී කිසියෙකුටත් ආහාරයෙන් නැත්නම් කනවන කබලින්ක ආහාරයෙන් සකස් කරගන්නා වූ ඝනසිරලක් නැහැ. ඝනසිරක් නොතිබුණාට නව සත්තාවාසයේ 31 තලෙම පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයෙන් තමයි මේ සතර ගමන සිදු වෙනවා. එහෙමනම් කන්ද යන සමූහ කියන අර්ථයක් ගන්න ඕන. දැන් බලන්න ස්කන්ධවලදී අපි ගන්නවා රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය. ඒ කාය කියන පදේ තේරුම කය කියලා ගන්න එපා. මොකද රූප නම් කාය කියමුකෝ. වේදනා කියන්නේ කයක්. සංඥා සංකාර කියන්නේ ස්කන්ධ. සමූහ කියන අර්ථය. එම්නම් රූපත් කය කියන අර්ථයේ ඉක්මවා යමින් කාය කියන්නේ මොකද්ද කියලා හොයන්න දැන් පටවියාපෝ තේජෝ ආයු හතරට රූප කියලා කියනවා අපි ධර්මයේ. නමුත් මෙහෙම කියන්නේ නැද්ද සූත්‍ර දේශනාවල? චක්කුණා රූපං දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං අයං රූපස්ස ආස්වාදය. ඇහැට රූපයක් දැක්කහම මනාපයයි අමනාපයයි උපදිනවා. ඒකට කියනවා රූපේ ආස්වාදය කියලා. රූපේ ආස්වාදය කියලා එතන වදාලේ කය ආස්වාදයේද රූපේ නැමැති අරමුණේ ආස්වාදයේද. සෝතේන සද්දං සුත්වා uppajjati මනාපං uppajjati අමනාපං අයං ශබ්ද රූපස්ස ආස්වාදය. එතකොට රූපය කියලා කිව්වේ එතෙන්දි රූපයටද ශබ්ද රූපයටද අපිට මෙතෙන්දි හොයාගන්න පුළුවන් වෙනවා රූප රූපේ ශබ්ද රූපේ ගන්ධ රූපේ රස රූපේ පොට්ටබ්බ රූපේ ධම්ම රූපේ කියලා රූප හය. ඒ රූප හයේදී නෙවෙයි ආස්වාද පවතින්නේ. ඇසට ගන්න රූපේදී, කනට ගන්න ශබ්දේදී, නාසයට ගන්න ගන්ධේදී, දිවට ගන්න රසේදී, කයට ගන්න පොට්ටබ්බේදී, සිතට ගන්න ධම්මාරම්මනවලදී. ආස්වාද හයක් පවතිනවා නේද? ආස්වාදේ ආදීනව දක නිස්සරණය නෙමෙයිද බුද්ධත්වයේ කියන්නේ. ආස්වාදයේ දකින්න ශරීරයේ රූප වශයෙන් දැකලා හරියනවාද එහෙමනම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ දේවල් වල ආස්වාදයේ වශයෙන් දකින්න ඕන. එහෙමනම් මට තේරෙන කාරණයක් තමයි ස්කන්ධ පාල වෙන්නේ රූපය මුල් කොටගෙන. රූපය කියන්නේ රූප ආරම්මණය. රූප ආරම්මණය විඳින එක වේදනා ස්කන්ධය. රූප ආරම්මණය හඳුනන එක සංඥා ස්කන්ධය. රූප ආරම්මණයට ඇලෙන ගැටෙන එක සංකාර ස්කන්ධය. රූප ආරම්මණය විශේෂයෙන් දැනගන්න එක විඥාන ස්කන්ධය. අපි යනවා ශබ්දයට. ශබ්දය හම්බෙන්නේ කනට. ඒකට රණ සද්දන සද්දයට කියනවා ශබ්ද රූපය. ශබ්ද රූපය අපි විඳිනවා සැප දුක් උපේක්ෂා වලින් එකකින්. එතකොට වේදනා ස්කන්ධය. එතකොට ඒක හඳුනනවා සංඥාවෙන්. ඒකට අපි ඇලෙනවා හෝ ගැටෙනවා. ඒකට සංඛාරය. ඊට පස්සේ විඥානය. දැන් මේ වේදනා සංඥා සංකාර විඥාන පහ පහළ වුණේ පට වියාපෝ තේජෝ වායු හතර මුල් කොටගෙනද ශබ්ද රූපය මුල් කොටගෙනද එතකොට රූපය අනෝ එහෙමනම් අපිට පට වියාපෝ තේජෝ වායු කියන එකෙන් නිදෙන්න සිද්ධ වෙනවා රූප යනවා අපට රූපස්කන්ධය කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ හයෙන් එකක්. ඒවා මුල් කොට තමයි වේදනා සංඥා සංකාර පහළ මේ රූප වේදනා සංඥා සංකාර පහ පහළ වීමට ස්ත්‍රී පුරුෂ ගිහිපැදි වේදයක් නැහැ ඔක්කොටම එකයි. මෙන්න තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කිරීම සඳහා යොදාගත්තා වූ හැමෝටම පොදු අභිධර්මය. මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ වෙන්නේ ඇයි? පංචස්කන්ධා දුක්ඛාද නැහැ. පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධා දුක්ඛ වෙන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කර ගැනීම. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කර ගැනීම ඒ පුද්ගලයා සතු පෞද්ගලික දුර්වලකම. මොකද්ද උපාදානස්කන්ධ බවට පත් වෙනවා කියන කේතේ? ඒ උපාදානස්කන්ධ තුළ තමයි පව් හෝ පින් හෝ ධානකසල් හෝ භවගාමිත්වයට හේතු ඉතුරු වෙන්නේ. කර්ම රැස් වෙන්නේ. පංච උපාදානස්කන්ධය තුළ තමයි ඒතන් මම ඒතොමස්මින් ඒසෝ මේ අත්තා කියන දෘෂ්ටිය තියෙන්නේ. ඒතන් මම ඒ මගේ ඒතොහං අස්මින් ඒ මම ඒසෝ මේ අත්තා ඒ මගේ ආත්මය. මගේ මම වගේ ආත්ම කියන එක තථාගතයන් වහන්සේ ගිහිලි කිරීම නෙවෙයි. ඒක ලෝකයාගේ බන්ධනය. මේක තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ නිත්‍ය සුඛාත්ම කියන වචන තුලින්. මේ සමාජයේට ඒතන් මම ඒතොමස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ නිත්සුඛාත්ම නේතං මම නේතු හමස්මින් නමේසෝ අත්තා කියන්නේ අනිද්දොක්කනාත්ම කියලා ගලප ගන්න තාම බැරි වෙලා තියෙනවා. සැකනම් අංගුත්තර නිකායෙහි නැත්නම් සංයුත්තර නිකායෙහි එකතා සූත්‍රයක් සඳහන් වෙනවා වක්කලි කියලා. මේ වක්කලි සූත්‍රය හදාarලා බලන්න. ධර්මය කියලා පෙන්වලා තිබෙන්නේ සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය නෙවෙයි. සසර දුකින් මිදීමට වක්කලයට වදාරන්නේ ධර්මයේ දකිද බුදුන් දකි කියලා. අනතුරුව ධර්මයේ කියලා පෙන්ලා තියෙන්නේ නේතං මම නේතොහමස්මින් නමේසෝ අත්තාපි සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං නොවේද? ඒකෙන් කියන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් පංච පාදානස්කන්ධය බලන්න පුරුදු වෙන්න කියන්නේ. ඇයි මගේ සහ මම සහ මගේ ආත්ම වශයෙන් ගැනීමේ තියෙන අපහාසයේ වරද කරදරයේ දුක? ඇයි මගේ නොවන මම නොවන මගේ ආත්ම වශයෙන් නොවන ගැනීමෙන් තිබෙනා වූ දුකින් මිදීම? අන්න ඒක තේරුම් ගන්න. අපිට දැන් එහෙමනම් ඇසට කනට නාසයට දිවට කයට අරමුණක් හමුවේදී අපි නොදන්නාකම නිසා සසරට මායයට බැඳෙමින් භවගාමිත්වේ යනවා. ඇයි? ඒ එන රූප වේදනා සංඥා සංකාර පහට එන දේ සමග අපි ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. ඇලෙනවට කියනවා ලෝභ ගැටෙනවට කියනවා දෝෂ මුලා වෙනවට කියනවා මොඩ වෙනවයි කියලා. එහෙනම් මේ ලෝභ දේශ මොහ නැත්තම් මේ තුන තුල තමයි කෙනෙකුට දුක් ගෙනත් දෙන්නේ සහ භවගාමිත්වය සිද්ධ වෙන්නේ. භවගාමිත්වයේ ගිය සත්වයාට බුද්ධෝත්පාදයක බුදුරෙක් පහළ වී සද්ධර්මයේ දේශනා කළේ භවගාමී වෙන්න නෙවෙයි භව නිරෝධය සඳහා. හැම කෙනෙක්ම ඒක තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට එන්න ඕන. අන්න එතකොට ඔවුන් සද්ධර්මයට පැමිණෙන අය බවට පත් වෙනවා. උන්ට සද්ධර්මයේ ප්‍රතිඵල හම්බ වෙනවා. එබැවින් ඒ தත්වයන් තේරුම් ගත්තේ නැති කවුරු කොහේ හිටියත් ඔවුන් සද්ධර්මයට පැමුණ අය වෙන්නේ නැහැ. ඔවුන් සද්ධර්මයේ වඳින පූජනීය වස්තුවක් බවට පත් කරගන්නේ. බුදුරජාණන් වහන්සේ වඳින පූජනීය වස්තුවක් බවට පත් කරගන්නේ. ආරි මහ සංඝරත්නයේ වඳින පූජනීය වස්තුවක් බවට පත් කරගන්නේ. එවිට ඒවට ආයත් කර්ම විපාක වශයෙන් පින් සිදු වෙන කර්ම සිදු වෙන අය වුණාම ඒක ප්‍රතිපත්ති පූජාවට අයිති වෙන්නේ නැහැ කාමස පූජාවට. නමුත් සද්ධර්මයට පැමිණීම අයිති වෙන්නේ ආමිස පූජාවට නෙමෙයි ප්‍රතිපත්ති පූජාවට. එවිට බුදුන් දහම් සංගුණ යනු වදින්න තියෙන වස්තුවකට වඩා උත්තරීතර සරණ කරගන්න තියෙන දෙයක්. ඒ උත්තරීතර සරණ කර ගැනීම තුළ තමයි සද්ධර්මයට පැමිණීම තුළ සද්ධර්මයේ ಗುಣ නැත්නම් සද්ධර්මයේ ප්‍රතිඵල ඕනෑම කෙනෙකුට පුරුම කරගන්න පුළුවන්කම. අපි ඒක කොහොමද තේරුම් ගන්නේ? තේරුම් ගන්නේ මෙන්න මෙහෙම. අපිට වර්තමාන මොහොත ජීවත් වෙනකොට සිදුවන්නේ මේ ඇසට මේ කනට මේ නාසයට මේ දිවට මේ කයට මේ හයින් එකකට අරමුණක් කෙන එක. අපි ඒ අරමුණට තමයි රූප කියන්නේ. ඒ තමයි අපි වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් විශේෂයෙන් හඳුනාගෙන අවශ්‍ය කටයුත්ත කරන්නේ. අපට එතෙන්දී ඒවා සම්බන්ධයෙන් ඇලීමක් ගැටීමක් මුලාවක් බවට පත් වෙනකොට ඒ ආපු ස්කන්ධ පංචකය මගේ සහ මගේ මම සහ මගේ ආත්ම කොට ගන්නවා. ඒකට තමයි ඒතන් මම ඒතවමස්මින් ඒසෝ මේ ආත්තා කියන්නේ. ඒකට තමයි මඤ්ඤමාන කියලා කියන්නේ. අන්න මඤ්ඤමාන කොට ගැනීමෙන් මායයට බැඳෙනවා කියන එකේ තේරුම මම කොට ගත්තාම ස්කන්ධ පංචකේ නැති වුණාට පුනර්භවය ලබන්න හේතුවක් නැත්තම් ප්‍රවෘත්ති විපාක සඳහා හේතුවක් ඉතුරු වෙනවා. ඒ හේතුවක් ඉතුරු වෙන එකට කියනවා කර්ම රැස් වෙනවායි කියලා. ඒ හේතුවක් ඉතුරු වෙන එකට කියනවා අවිජ්ජාපච්චය සංඛාරා කියලා. අවිජ්ජාපච්චය සංඛාරා තථාගතයන් වහන්සේගේ දේශනාවද ලෝකයාගේ මුලාවද? අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය තථාගතයන් වහන්සේගේ මේ සඳහා ඉදිරිපත් කළ විකල්ප ක්‍රියාමාර්ගේ නොවේද? එහෙනම් අපි හොයන්න ඕන අවිද්‍යාව පත්‍ය සංඛාරා තුළ තමයි අපි සතර ගමන ඇවිත් තියෙන්නේ. දැන් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන්නේ කොහොමද කියලා දැනගන්න අපි ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න. අන්න එතකොට මේ අරමුණට එන දේ මගේ මම ආත්ම කොට ගත්තාම ස්කන්ධ පංචකේ නැති වුණාට කර්ම විපාක දෙන්න හේතුවක් ඉතුරුයි. පව් හේතු ඉතුරුනොත් මරණයන් මත්තර පවෙන් පරලෝ යාවි. පින් හේතු ඉතුරුනොත් මරණයන් මත්තර පිනෙන් පරලෝ යාවි. ධාන හේතු ඉතුරුනොත් මරණයන් මත්තර ධානෙන් පරලෝ යාවි. අන්න සද්ධර්මයට නොපැමිණීමේ විපාකය. කුම්මනි සත්කම අතහැර තමන් රැස් කරගත්ත කර්මයට අනුව අර සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ බවට පත් වෙන්න වෙනවා. ඒ අන කාලේට තථාගතයන් වහන්සේ වදාරනවා ලෝකේ තථාගතවරු පහළ වෙලා ඒ නිදෙන ධමයක් දේශනා කරනවා. නිත්‍ය සුඛාත්මනං වූ මිත්‍යා දෘෂ්ටිය රහිව තථාගතයන් වහන්සේ ලෝට හෙලි කළ ධර්මයට අනිදුක්ඛානාත්ම කියනවා. මේ අනිච්ච දුක්ඛ අනාත්ම පදේ අර්ථයේ පාසල් අධ්‍යාපනයේ දහම් පාසල් අධ්‍යාපනයෙන් ගත්ත අර්ථයේ වශයෙන් නම් ගන්න එපා. ඒකට පාඩමක් පමණයි. ඊට වඩා එහායින් සද්ධර්මයේ ශ්‍රවණය කරලා මේක ගලප ගන්න ඒතන් මම ඒතවමස්මින් යේසෝ මේ අත්තාවලට සහ නේතන් මම නේතවමස්මින් නෙමේ සෝ අත්තා කියන පදයකට. එහෙම කිව්වේ මම අපි සාමාන්‍යයෙන් ළමා කාලේ ඉඳලා ඉගෙන ගන්නේ අනිත්‍ය කියන්නේ ස්ථිර නැති, කැඩෙන බිඳෙන. මොනවද අනිත්‍ය ඊට පස්සේ? බාහිර ලෝකේ තියෙන සියලුම දේවල් කැඩෙනවා වෙනවා. ඒක තමයි අපි හිතනන්නේ. ඊළඟට අපේ කයේ කොටස් වෙනස් වෙවි යනවා, මහලු වෙනවා, කෙස් වැටෙන කෙස් සුදු වෙනවා, දත් වැටෙනවා. මේ අපි අනිත්‍ය. මේ කෙස් හරි ලොම් හරි බාහිර වස්තු හරි සබ්බේ සංකාරාද තථාගතයන් වහන්සේගේ කියන්නේ මේ පෙන්වන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති අදා පඤ්ඤාය පස්සති. ඔබ කෙස් සිදෙනවා දැක්කේ දත් ඇටනවා දැක්කේ නුවණින්ද? දැසින්නේද? බාහිර වස්තු දිරායනවා දැක්කේ ඔබ නුවණින්ද? දැසින්නේද? දැසින් දකින අනිත්‍යයක් ත්‍රිපිටකේ නැහැ. ත්‍රිපිටකේ තියෙන නුවණින් දකින අනිත්‍යයක් සසර දුකින් මිදීම සඳහා. ඒවා තියෙන්නේ සංඛාර ධර්මවල. සංඛාර ධර්ම කියන්නේ බාහිර වස්තු නෙවෙයි. සංඛාර ධර්ම කියන්නේ කෙස්සෝ දත් නෙවෙයි. සංඛාර ධර්ම කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ සංඛාර ස්කන්ධයට එන පුඤ්ඤාවි සංකාරය හෝ අපුඤ්ඤාවි සංකාරය හෝ අනිත්‍යාවි සංකාරය. පරිමන්සර සූත්‍රය දේශනා කරන තථාගතයන් වහන්සේ අවිජ්ජාගතෝ යම් වික්කවේ පුරිස පුද්ගලෝ පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති කියලා සංකාරාදි තුනක් තියෙන බව දේශනා කරලා තියෙනවා. මේ ඔප්පු කරන සරියුත් මහරහතන් වහන්සේ සංගීත සූත්‍රය දේශනා කරමින් පුණ්‍ය අපුණ්‍ය ආනිජ්ජාවි සංඛාර තමයි සංඛාර කියලා පෙන්වලා තිබෙනවා. මේ සංඛාර සම්බන්ධයෙන් පුතග්ජනයාගේ දැක්ම නිත්‍ය සුඛාත්මන් ආ එහෙම නැත්නම් ඒතන්මම ඒතමස්මින් ඒසෝමේ අත්තා. ඔවුන් කවුරුත් සද්ධර්මයට පැමිණිලා නැහැ. ඔවුන්ට සද්ධර්මයේ ප්‍රතිඵල නැහැ. අන්න මේ සංස්කාර සම්බන්ධයෙන් ඔබට පිළිගන්න වෙනවා නම් නේතං අමනේ තමස්සෙන් නොයසෝ අත්තා. එතකොට ඔබට පිළිගන්න වෙනවා පංච උපාදානස්කන්ධයේ ඇත්ත తත්ත්වය අනිදුක්ඛානාත්මයි. ඉමේ පංච උපාදානස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි පලං සච්චි කරෙය්‍යාති කියලා නැද්ද සීල සූත්‍රයේ? අන්න සෝතාපට්ටි ඵලං සත්‍චිකරේ ආදි තමයි සද්ධර්මයට පැමිණීමේ ආරම්භය. දැන් සීල සූත්‍රයේ දෙවෙනි පදයෙන් මොකද්ද පෙන්වන්නේ? දැන් සෝවාන් වුණ පුද්ගලයා මොකද කරන්න ඕන? තවදුරටත් පංච පාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බලන්න ඕන. එතකොට සකෘදාගාමී වෙනවා කියන්නේ ඇත්තද? ඔව් සකෘදාගාමී වෙනවා. අනාගාමී වෙන්න මොකද කරන්න ඕන? පංචස්පාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බලන්න වෙනවා. එතකොට අනාගාමී වෙනවා කියන්නේ ඇත්තද? ඔව් අනාගාමී වෙනවා. මේ මෙම සීල සූත්‍රයේ දෙවසක් මේදී මම ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ මොකද කරන්න ඕන? තවදුරටත් පංච පාදනස්කන්ධය අනිදුක්ඛානස්සෙන් බලන්න ඕන. ඒක රහත් වෙනවා කියන්නේ ඇත්තද? රහත් වෙනවා. රහතන් වහන්සේ මොකද කරන්නේ? රහතන් වහන්සේට බලන්න දෙයක් නැහැ. ඉබේ බැල වෙනවා සසරේ සංසුන්ව ජීවත් වීම සඳහා කියලා. දැන් පංච උපාදානස්කන්ධේ අනිදුක්ඛානාත්මය තමයි තථාගත ධර්මයේ සෝවාන් වීමට සතරදාගාමීට අනාගාමීට අරිහත් වීමට බලපානවායි කියලා සීල සූත්‍රයේ සහ බොහෝ සූත්‍රවල පෙන්වලා තිබෙනවා. ඒ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්මය බලන හැටි පිළිගැනීම නෙවෙයිද සද්ධර්මයට පැමිණෙන්නේ. අන්න ඊට පස්සෙ Tamanගේ ලෝභ දේශ මොහෂ වෙන්න පටන් ගන්නවා. ලෝභක්ඛය, දෝසක්ඛය, මොහක්ඛය නිබ්බාන. කම්මක්ඛය, දුක්ඛක්ඛය. දුක කෙලවර වෙන්න කර්මශය කරන්න ඕන. අන්න කර්මක්ෂය වෙන්නේ අනිදුක්ඛානාත්ම වූ ධර්මයේ සරණින් එතෙන්ට පැමිණෙනකොට තමයි ආගතං ඉමං සද්දම්මන්ති කියලා කියන්නේ. මේ එහි පස්සෙක ගුණයේ තේරුම නැත්තම් ප්‍රතිඵල මේ පැමිණෙන ඕන කෙනෙකුට ඒ මොහොතේ පටන් ලබන්න පුළුවන් මේක තේරුම් ගත්තේ නැති කිසිම කෙනෙක් උගත් වෙන්න පුළුවන් බුද්ධිමත් වෙන්න පුළුවන් ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් දක්ෂ වෙන්න පුළුවන් ධම්මකතික වෙන්න පුළුවන් නමුත් පංච පාදානස්කන්ධය අනාත්මය බලන්න බැරි නම් සත්‍ය ධර්මයට පැමිණිලා නැහැ මේ වර්තමාන යුගයට අවශ්‍ය වෙන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව සද්ධර්මයට පැමිණෙන අය. සද්ධර්මයේ සම්බන්ධයෙන් රහසකුත් තියෙනවා. තථාගතත්වයේ දස ධම්මවිනස්ස වික්කවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්න. සද්ධර්මය කියන එක බබලන්නේ විවෘත වුණොත් වැහුණොත් බබලන්නේ නැහැ. සද්ධර්මය කියන එක වතු පිටි වල ඉඩ කඩන් වල අනිත්‍ය හරහා වැහිලා නැද්ද? සද්ධර්මය කියන එක කෙස් වල වල අනිත්‍ය වැලීම හරහා වැහිලා නැද්ද? ඔය කෙස් වල විරායම ඉදිරිපත් කරන්න බුදු වෙන්න ඕන නේ. බාහිර වස්තුන්ගේ කැඩී විඳීම බුදුහාමුදුරුව පහළ වුණාට පස්සේ සිද්ධ වුණා. මිනිස්සු මැරණ එක සිද්ධ වෙන්නේ බුදුහාමුදුරුව පහළ වුණාට පස්සේද? නෑ බුදුහාමුදුරුව පහළ වුණාට පස්සේ සිදු වුණ දෙයක් තමයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය අවබෝධය තමයි බුදුන් වහන්සේගේ බුද්ධත්වයට පත් වීම. ඉන් පස්සේ තමයි ලෝකයා තුළ අනිත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඊට ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙච්ච එකක් අනිත්‍ය වෙන්නේ නැහැ. එබැවින් තථාගතයන් වහන්සේ මේක අත්හදා බලලා මේ අනිත් දුක්ඛ අනාත්මය නම් වූ ධර්මයේ සරණින් ලෝභ දේශ මොහ ෂේ කරගෙන සද්ධර්මයට පැමුණුණා. සෝවාන් ආදී මාර්ගඵල පිළිගන්නවා. ඊට පස්සේ උන්වහන්සේ වදාරලා වදාරනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් ස්කන්ධ පංචකය. මගේ මම මගේ ආත්ම කොට අරගෙන මේ සසර කාම රූප අරූප භවත්‍රේ ඇවිදලා මුලා වෙන්න එපා. මේ වැරද්ද තථාගතයන් වහන්සේලා එලි කරනවා. ඔබේ මම නොවන මගේ නොවන මගේ ආත්ම නොවන බලන් තේරුම් ගන්න. එවිට ඔබ සද්ධර්මයට පැමිණෙන කෙනෙක් වෙනවා. ඒහි දැන් බලන්න ලෝභ දේශ මොහ ශේවිමින් ඔබට මේ සෝවාන් මාර්ගයත් සමග ඇති වෙන ඵල සෝර්ණාත් ඵල කියනවා. ඵලසිත ගොඩයි මාර්ගසිත එක වුණාට. ඒ ඵලසිතවල තියෙන සංසුන් බවට තමයි මේ සද්ධර්මයට පැමිණීම කියලා කියන්නේ. ඊළඟට තවදුරටත් අනිත් දුක්ඛ අනාත්මෙන් මේ කර්මක්ෂය කිරීමේදී සතරදාගාමි මාර්ග වෙනකොට මාර්ගසිත සමග ඊට පස්සේ ඵලසිත සමූහයක්. සෝවාන් මාර්ගයේ සිට සකෘදාගාමි දක්වා පළසිත. සකෘදාගාමි මාර්ගයේ සිට අනාගාමි දක්වා පළසිත. ඒ පළසිත තුළ තිබෙනා වූ සම්සුන් බවට තමයි සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවන් සාක්ෂාත් කරනවා කියලා කියන්නේ. එබැවින් සෝවාන් ආදී මාර්ගඵලලාභීන් පමණයි මේ ශාසනය තුළ සද්ධර්මයටපත් උනායි සද්ධර්මයට පැමුණායි බවටපත් වෙන්නේ. අනිත් ඔක්කොම ධර්මයේ පිටින් අත ගන්න ධර්මයේ වටේ යන අර වෙසක් කූඩු වටේ ඇවිදින අය වගේ. මෙන්න මේ මුලාව තේරුම් ගන්න පුළුවන් නම් ධර්ම ශ්‍රවණයක් තුල. ඒක පැයකින් කියන්න පුළුවන් කියලා මම කියන්නේ ඔක්කොම ටික. නමුත් ඔබට ධර්ම ශ්‍රවණය කරන්න හිතේ. ඒ ධර්ම ශ්‍රවණය කරන්න හිතීම තුළ මේ ධර්මය කියන එක වර්තමාන මොහොතේ පාවිච්චි කිරීම තුළින් ධර්මයට අවතීර්ණ වීම තුළින් දුක වෙනුවට නිවීම ලබන්න පුළුවන්. ධර්මයට අවතීර්ණ නොවුනහම පංච උපාදානස්කන්ධා දුක්ඛා නැමැති ප්‍රතිඵල ලබනවා. ධර්මයට අවතීන වුණාම පංච උපාදානස්කන්ධයෙන් උපාදානය දුර වෙනවා ඊට පස්සේ ඒ සද්ධර්මයේ එහි පස්සේ ගුණයේ තියෙන ප්‍රතිඵලය. එවත් නිවන සැනසෙන ස්වභාවයේ ජීවිතය තුළ අත්දකින්න පුළුවන්කම. ඒක තමයි එහි පස්සේ ගුණය. එය ලබන්න මේ සදහම් වලට පැමිණීමෙන් හැර වෙනත් ක්‍රමකින් පුළුවන් කමක් නැහැ. එබැවින් මේ තථාගතයන් වහන්සේගේ ගුණ සමරණ යුගයක් තුළ තථාගතයන් වහන්සේ වෙනුවෙන් ශාරීරික පාරිභෝගික උද්දේශක චෛත්‍ය උදෙසා විවිධාකාරයේ ආමිෂ පූජාවන් පවත්වමින් ඒක උපන්දින උත්සවයක් බවට විතරක් පත් කරගන්න එපා. වර්තමානයේ අපි දකින්නේ තථාගතයන් වහන්සේගේ තුන් බුද්ධ මංගල්‍ය පවත්වන උපන්දින උත්සවයක් මේක. උපන්දින උත්සව අනිත් අය වෙනුවෙන් පැවැත්වයි කියලා කාටවත් නිවන් ලැබෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ වෙනුවෙන් උපන්දින උත්සව පවත්වපුවාම පින් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අයිති වෙන්නේ ආමිෂ පූජාවට. නමුත් තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වුණේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න කියන එක. ඒ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන අයට තමයි එහි පස්සික ගුණේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම. මේ වෙනස මේ පරිවර්තනය මේ සමාජය තුළ වර්තමානයේ සිදුවිය යුතුයි. පරිහානිය කරා යන රටක් පරිහානිය කරා යන පුද්ගලයෙක් පරිහානිය කරා ජාතියක් එන් ගොඩ ගන්න. ධර්මයේ සරණ හැර වෙන සරණක් නෑ ධම්මං විනානත්ති පිතාච මාතා ධම්මෝහාවේ රක්කත ධම්මචාරී ඔබ අපි හැමදෙනා මේ තථාගතයන් වහන්සේ එලිකල දුකින් මිදීමේ ධර්මය සරණ කරගන්නා වූ පිරිස බවට පත් වෙන්න වෙනවා. එසේපත් වෙමින් තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වුණා වූ සාමින් සමගින් සමාදානෙන් පිරණ ලෝකයේ මේ තුල මේ හිමතු විද්‍යාමාන කිරීමට කොටස් කරුවන් වෙන නිසා. එහි වගකීම දරන්නන් බවට පත් වෙන නිසා මතක් කරමින් මේ ධර්මානුශාසනාවේ සඳහා ඔබ හැම දිනාට උපයෝගී වේවා හේතු ආසනාව වේවා හැම දිනාට දහම් මැසපෑදී සද්ධර්මයට පැමිණෙන පුද්ගලයන් බවට පත්වීමට හැකියාව ලැබේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතෙකින් අවසන් කරනු ලබනවා. ක දායකත්වයෙන් ලබන්න ලබා දුන්නා වූ පින්නතුන් විසින් බලාපොරොත්තු වන පරිදි ඒ මෙහෙණියක් ඇතුළු කොට ඇති පරලොස්සපත්තම් දෙදනා වූ අනිකුත් හැම දෙනාගේ පවුල්වල පරලෝකසේ පත්වන් දෙනා වූ මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදීන් ආදී කොට ඇති නම් වශයෙන් සඳහන් කළාය අතර පරලෝකසේපත් වී පින් කැමැතිව පින් මදෝ පින් බලාපොරොත්තු ආශය කරන්නා වූ යම් කෙනෙක් නැත්නම් ඒ හැමදිනාට පින්පන් රක්කසයිත් වේවා ඔවුන් හැමදිනා වෙනුවෙන් ගුණානුස්මරණයක් වේවා පින් ලබා ජීවිතය සුඛීසෝපත් කරගෙන මතු පිදනා ජීවිතවලදී මිනිසත් බව ලබා බුද්ධ ආදී මහත්ම වූ කල්යාණ මිත්‍ර සේවනයේ ලබති ලක්ෂණේ ගැඹුරු අටහා ගැනීම තුළින් මේ හැමදිනාට සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසීම පිණිස හේතු වාසනා වේවායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න ප්‍රාර්ථනා කරන්න. අතු සාදු. සුජීවස්ස වාසය කරන්නා වූ අනිකුත් හැම දිනාටමත් අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ හැම දිනාටම මේ ආනිසංසය සහ අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා. දීර්ඝායස සැප සම්පත් පිණිස හේතු වේවා. යන්නේන ගමන් විමන් රැකියාදී කටයුතු යහපත් වූ අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වය පිණිස හේතු වේවා. පවතිනා වූ රෝග පීඩාවක් ඇතනම් අවම කරගන්න දුරු කර ගැනීම පිණිස හේතු වේවා මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා පාපමිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්වීමේ අගයන් වැටේවා බුද්ධ ආදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සේවනයන් ලැබේවා සීල බුදුරලෝට හිලිකවදාලා වූ සීල සංස්කාර ධර්මයන්ගේ අනිද්දුක්ඛානාත්මය රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකය තුල දැක ගන්නට තරම් නොනින් දැක ගන්නට තරම් ඔබගේ නෝන මොහු කරා යෑමේදී ඔබ හැම දිනාටමත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිවානසයේ සැනසීමත් පත් කරගන්න මේ ආනිසංස සහ විශේෂයෙන් අවබෝධයේ හේතු ආසනා වේවායි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න අධිෂ්ඨාන කරමු සාදු ආකාශට්ටා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සා සුපින්නතුනි ධර්මයේ එහි පස්සික ගුණය මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවතු දේශකයන්න් වහන්සේ කෑගල්ල පුසැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද බෙලිතල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාතු සාතු සාතු